සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඒ ආරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය වන්දනීය නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද අඩුම තරමින් අපේ විදර්ශනාවේ පළවෙනි අංගය වෙන නාම රූප පරිච්ඡේදය දක්වා කොහොමද කෙනෙක් ප්‍රායෝගිකව එතෙන්ට ලං වෙන්නේ ඊළඟට නාම රූප පරිච්ඡේදය කියන්නේ මොකක්ද ඒ தත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට ජීවිතය දැනෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ගැඹුරුයි වගේ තේරෙන මාතෘකාවක් වුණාට ඒක අපිට සරලව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොකක්ද වෙන්නේ කියලා. ඇයි එහෙම කරගන්න ඕනේ කියලා. ජීවිතය ඇයි එවැනි தත්ත්වයකටපත් කරගන්නේ කියලා. අපි හොඳාකාරවම දන්නවා හොඳින්ම දන්නවා ජීවිතය ගැන මෙනෙහි කරලා බලපුවාම අපිට පුද්ගලවාදයෙන් ඒ කියන්නේ අහවල් පුද්ගලයා මෙහෙම කරනවා අහවල් පුද්ගලයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා අපි හැම වෙලේම එක්තරා විනිශ්චයක ඉන්නවා. අපි ළඟ ඉන්න අය ගැන පවා අම්මා තාත්තා ගැන පවා හොඳ නරක කොයි පැත්තෙන් හරි හැම පැත්තකින්ම අපි මෙයා හොඳයි මෙයා නරකයි මෙයා මේ විදිහයි මෙයා මේ විදිහයි කියලා එක එක්කෙනා ගැන යම් විනිශ්චයකින් ඉන්නවා. හිතවත්කම් අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම් ওই විදිහට මිනිසුන් අපි කොටස් වලට බෙදලා. එහෙම නේද? ඒක වදයක්ද නැද්ද? නේද? ඒක වදයක්. ඒ විතරක් නෙවෙයි මට මං ගැනත් ඒ විදිහටම දැනෙනවා. මම කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මං කියන්නේ මෙන්න මේ වගේ චරිතයක් මගේ අතීතය මෙහෙමයි. මගේ අනාගතය මෙහෙම විය යුතුයි කියලා අපි ඒවා ඔස්සේ හරියට දුවනවා. එහෙම දිව්වා කියලා අපිට ඒ වගේ ලැබෙන සාධාරණයක් නැහැ. ඒවා ඒවා පිටිපස්සේ දිව්වා කියලා අපිට සැනසීමක් ස්ථිර සැනසීමක් ලැබිලා නැහැ. අනිත් එක තමයි කිසිමම විදිහකින් කිසිම කෙනෙක්ව අපිට මේ වෙනකන් මම කැමතිම විදිහකට පවත් ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. එතකොට අපි ළඟ ඉන්න මිනිසුත් එක්ක රණ්ඩු වල්ලන වාර ගන්න කොච්චරවත් තියෙනවා. නේද? ළඟ ඉන්න මිනිස්සුත් එක්ක රණ්ඩු වල්ලන වාර ගන්න කොච්චරවත් තියෙනවා. කියන්නේ මේ වැඩියෙන්ම රණ්ඩු වල්ලන්නේ කාත් එක්කද? මම මේ රණ්ඩු වල්ලන කියන්නේ ලොකු දඬු මුගුරු පොළු අරගෙන ගහගන්න එකක් නෙවෙයි. වැඩියෙන්ම හිත නරක කරගන්නේ වැඩියෙන්ම එපා වෙන්නේ වැඩියෙන්ම ඕන වෙන්නේ කාවද ළඟින්ම ඉන්න ළඟින්ම ඉන්න දෙන්න සුන්දරත් එක්ක තමයි මේ සියලු සටන තියෙන ජීවිතේ ඔය කිව්වට. ඉතින් මේවත් එක්ක මේ විදිහටම මේ ගෙවන ජීවිතේ මේ ගෙවන විදිහටම මැරෙනකම්ම ඉන්නද කල්පනා නේද මැරෙනකම්ම ඉන්නද කල්පනාව වෙලාවකට ඇත්තටම හිතිලා නැද්ද මම මේ ඊට පස්සේ ජීවත් වෙන්න මෙහෙමයි මගේ මේ කට්ටියත් එක්ක මම ඉන්නේ මම ඊට පස්සේ ඔය කියන කිසි දෙයක් ගණන් ගන්නෑ හරි කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඉන්නවා වාගේ කියලා සිතුවිලි ඇති කරගෙන සතියක් විතර ඉන්නවනේ වෙලාවකට අය <laughs> දවස් දෙකක් විතර ඉන්නවා මම කතා කරන්නේ නැහැ කාත් එක්කවත් කියලා හරි මම කතා කරේ මම මගේ පාඩුවේ මගේ පැත්තකටලා වුණා ඉන්නවා කියලා නේද මගේ පාඩුවේ මම මගේ වැඩ බලාගෙන ඉන්නවා කියලා ඒ වගේ ඉන්නවනේ දවස් කීපයක් ඊට වගේ එක එක විකාර ගති අපේ පහළ වෙනවා ඉතින් ඒවා එකක්වත් අපිට කරගන්න පුළුවන් දෙයක් උනාට ආයෙ පරණ හිටිය විදිහටම ඉන්නවා නේද ඉතින් මෙවැනි தත්වයක් යටතේ මැරෙනකම්ම මේ විදිහට ඉන්න උනොත් තේරුමක් වෙනවද කොච්චර මුදල් හම්බ කරත් කොච්චර මේ බලය තිබුණත් මොන જાති තිබුණත් අපිට ඔන්න ඔය වගේ ඉන්න වෙන්නේ. එතකොට ඒ එක පැත්තක් අනිත් පැත්ත තමයි මේකට මම මේ පුංචි ප්‍රවේශයක් ගන්න. ඇයි මේක කරන්න ඕනේ කියන එකයි මේ කියන්න හදන්නේ. අනිත් එක තමයි අපි ඔක්කොම ඉන්නේ මේ අපේ අපේ කියලා ලෝකයක් හදාගෙන. තමන්ගේ කියලා ලෝකයක් හැදිලා තියෙනවා. කෝටි 700ක් විතර සෙනග ඉන්න මේ ලෝකයේ මගේ ලෝකයේ කී දෙනාද? කීප දෙනෙක්ව අල්ලගෙන මම ඒ ලෝකයේ පරිසරනවා ඒ කීප දෙනා කොහෙටද පැන්නේ මොනවද කරේ වෙන්නේ මොනවද කරන්නේ මොනවද ඒව ගැන හොයන්න අපේ හිත පෙළඹෙනවා එහෙම නවත්තන්න බෑ ඒවා හරි ඒව නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඉතින් ඒක හින්දා එහෙම ඉඳගෙන අන්තිමට මරණාසන්න කාලය වෙනකොට මේ කට්ටිය කොහෙද මේ කට්ටිය කොහොමද කිඳ මන්ද කියන එක ගැන හිත හිතම තමයි මැරලා යන්නේ. එතකොට මේ ජීවිතේ එකම විදිහට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. කාලෙන් කාලෙට කාලෙන් කාලෙට කිට්ටු වෙන පුද්ගලයෝ කාලෙන් කාලෙට ලං වෙන අය වෙනස් වෙනවා. ඉතින් ඒ ඒ කට්ටිය ගැන හිත හිත හිත හිත හිත ජීවත් වෙනවා. මේ සමහරලාට තරහ පාලනය කරගන්න උත්සාහ කරනවා සමහරලාට ලෝභය ආදරය වගේ දේවල් පාලනය කරගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම ලොකු සටනක ජීවත් වෙන අපිට මේ සටන නැති කරගන්න මොකද කරන්න ඕනේ කියන එක තමයි මේ සාකච්ඡා කරගන්න ඕනේ. මොකක්ද කරන්න ඕනේ? ඇත්ත తත්වය දකින්න ඕනේ. පුද්ගලයෙක් තුල ඇත්ත తත්වය මොකක්ද කියලා හොයන්න ඕනේ. පුද්ගලයෙක් තුළ ඇත්ත తත්වය මොකක්ද කියලා හොයාගන්නේ නැතුව පුද්ගලයා ආශ්‍රය කරන්න ගිහිල්ලා තමයි මේ අමාරු වෙట్లా තියෙන්නේ. හරි මගේ ළඟ ඉන්න මගේ ඉස්සරහා ඉන්න අපේ අම්මගේ ඇත්ත తත්වය මොකද්ද කියලා හොයාගත්තොත් ලේසි නේද තාත්තගේ ඇත්ත తත්වය මොකද්ද කියලා හොයාගත්තොත් ලේසිනේ මම හැමදාම මතක් කරන්නේ ඔය ලොකු කාලයක් එකට ජීවත් වෙච්ච අය ඉන්නවා දැන් අවුරුදු 50ක් විතර එක දිගට යුග ජීවිතයක් ගත කරපු තාත්තා කෙනෙක්ගෙන් මම එක දවසක් ඇහුවා දෙන්නම ඉන්න තැන දැන් මේ අම්මව හොඳට තේරුම් අරන් තියෙන්නේ තාම නෑ කියනවා ඒ අම්මගෙන් අහුව තාත්තව තේරුම් අරන් තියෙන්නේ තාම නෑ කියනවා එතකොට අපිට පුද්ගලයෝ තේරුම් ගන්න බැරි ලෙඩේ තියෙනවා. එහෙනම් පුද්ගලයෙක්ව තේරුම් ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් එහෙනම් අපි බලන්න ඕන පුද්ගලයෙක් තේරුම් ගන්න මොකද කරන්න ඕනේ. ඉස්සරහා ඉන්න කෙනා තේරුම් ගත්තොත් අපිට ජීවත් වෙන්න පහසුයි. නොතේරෙන හින්දා අපි ඉන්නේ නිකන් මොකක් වගේද? අන්ධ අන්ධෙක් වගේ. අන්ධෙක් මෙහි හද තිබ්බොත් මේක මේසයක් වෙන්න ඇති කියලා තමයි හිතන්නේ. මේක මේසයක් වෙන්න ඇති. මේක පුටුවක් වෙන්න ඇති කියලා තමයි හිතන්නේ. අන්න ඒ වගේ තමයි හිතරා ඉන්න පුද්ගලයා ගැන මොකද හිතෙන්නේ? මෙයා මට ආදරේ ඇති. නේද? මෙයා මට හරියටම මෙච්චරක් මෙන්න මේ වගේ හැඟීමක් එයාගේ මගේ එයාගේ මං ගැන තියෙන කියලා කවුරක්වත් දන්නවද? නෑ. අපි ඔක්කොම අනුමාන කරන් ඉන්නේ. මෙයා මෙහෙම හිතනවා ඇති. මෙයාගේ චින්තනය මේ වගේ වෙන්න ඇති. වෙන්න ඇති කියලා. අපි ඇත්තටම අඳුරේ ජීවත් වෙනවා වාගේ ජීවිතයක් ගෙවන්නේ. එහෙනම් අපි බලා ගන්න ඕනේ දැන් පුද්ගලයෝ කවුද කියලා, පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද කියලා හොයාගත්තොත් ප්‍රශ්නේ ගොඩාක් විසඳෙනවා. එහෙම නේද? හරි. පුද්ගලයා හොයාගන්න පුද්ගල ස්වરૂපය හොයාගන්න හැරෙන්න ඕන කාගේ පැත්තටද? හැරෙන්න ඕන අපි පැත්තට. හරි. Tamanව තේරුම් ගන්නකොට එහා පැත්ත තේරුම් යනවා. එහෙනම් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අජ්ජත්තිකව හරි. පුද්ගලයෙක් ගත්තාම එයාගේ තියෙන කොටස් හතරක්. හරි කොටස් හතරක් අපේ ජීවිතේක තියෙන්නේ. අපේ දිහා බලන්න එකක් තමයි මේ රූපය, මේ කය. අනිත් ඒවා තමයි මේ කය ආශ්‍රය කරගෙන තියෙන වේදනාව ගියා. ආය තියෙනවා අපේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා ඒකට කියනවා සංඥාව කියලා. මොකක්ද මේ ක්‍රියාවලිය කියන්නේ කියන එක මම පැහැදිලි කරන්න. අපි පුද්ගලයෙක් කියලා ගත්තාම සිද්ධ වෙන කාරණා ටිකක් තියෙන මේ වැඩ කරගන්න කය තියෙනවා, ශරීරය තියෙනවා. සහ මේකේ තියෙනවා සැප, වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා කියන වේදනා තුනක් හැදෙනවා මේ ශරීරයක. ඒව හැදෙන්නේ කොහෙද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන ඒ වගේ ඒ තැන් හයක වේදනා ಜಾති තුන තුන හැදෙනවා. එතකොට වේදනා 18ක් හැදෙනවා තැන් තැන් වල පැන පැන. ඒතර පුද්ගලයෙක් කියන තැන දැන් අපේ දරුවෙක් කියලා ගන්න නැත්නම් අපේ ජීවිතය ගන්න මගේ ජීවිතය කියවම මට තියෙනවා ශරීරයක් නේද? ශරීරයට අමතරව තියෙනවා ඒ ශරීරයේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් තියෙනවා නේද? ඒව තමයි ශරීරය කියලා කියන්නේ. මේ ඉන්ද්‍රියන් වල හැදෙනවා සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා. එහෙම ක්‍රියාවලියක් තියෙනවා. හරිද? අදුක් අසුඛ කියන්නේ සැපත් නැති දුකක් නැති ඒවා වගේ. වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්මයක් කියලායි කියන්නේ. මම ඒක පැහැදිලි කරන්නම්. ඒක බරපතල එකක් නෙවෙයි. චෛතසික ධර්මයක් කියලා කියන්නේ අපි දන්නවා විඥානය කියන්නේ සිතට, අපේ සිතට මේ සිතත් එක්කම උපදින සිත නොවන සිත උපදින තැනම උපදින සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත නොවන වෙනත් ක්‍රියාවක් වන් වගේක් තියෙනවා. ඒවට කියනවා චෛතසික කියලා. එතකොට වේදනාව කියන්නේ හැම හිතක් එක්කම ඇති වෙන චෛතසික ධර්මයක්. එහෙනම් වේදනාව කියන එක එක දිගට අපේ ළඟ සකස් වෙන එකක්. එහෙනම් ඔන්න ඔය ක්‍රියාවලිය තියෙනවා. එහෙම දෙයක් වෙනවා. මේ පවන්නත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේකේ වේදනාවක් හැදෙන්නේ නැහැ. මගේ ශරීරයේ වේදනාවක් හැදෙනවා. එහෙනම් පුද්ගලයා කියලා ගන්න තැන රූපයක් තියෙනවා නේද? කයක් තියෙනවා. සහ ඒ කයේ ආශ්‍රිතව තැන් තැන් වල හැදෙන වේදනා වර්ගයක් තියෙනවා. හරිද? ඔය දෙකට අමතරව පුද්ගලයෙක් කියලා තව මොනවද තියෙන්නේ? කියලා බලන්න ඔය දෙකට අමතරව තව මොනවද දැන් අපි දරුවා කියන තැන නැත්නම් තමන් කියන තැන අම්මා කියන තැන මොනවද තියෙන්නේ? අම්මා කියලා කිව්වොත් එහෙම අම්මට ගිහලා මම මොනවා හරි කියනොත් අම්මා අඳුර ගන්න එක. නේද? අම්මගේ ක්‍රියාවලියේ අම්මා කියන ශරීරයේ හරි මොනවා හරි ගිහලා කිව්ව ගමන් දැන් කවුරු හරි අපිට ඒක පාට මම දැන් ඔන්න බලන්න. මම දැන් peer කියනකොට හඳුනා ගන්නවද නැද්ද? අන්නාසි කියනකොට මොනවද මේ අන්නාසි කියලා හඳුනා ගැනීමක් ඔතන වෙනවද නැද්ද? අනුරාධපුරය කියනකොට හඳුනා ගන්නවද නැද්ද? අන්න ඒ හඳුනා ගන්න ක්‍රියාවලිය අපේ කොහේ හරි තැනක වෙනවා. නේද? කියනකොටම හඳුනා ගන්නවා. ආන්ගේ හඳුනා ගැනීමට කියනවා සංඥා කියලා. එහෙනම් පුද්ගලයෙක් තුළ ඔන්න ඔය සංඥාව කියන එක තියෙනවා. හරි? එහෙනම් මොනවද දැනට රූප තියෙනවා වේදනා තියෙනවා. ඒ දෙකට දෙකම නේ සංඥා කියන්නේ. ඊට වැඩිය වෙනස් එකක්. එකක් එහෙනම් පුද්ගලයා තුළ සංඥා කියලා එකක් තියෙනවා. ඒ පුද්ගලයා කියලා කියන්නේ අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙන තැනකට තමයි මේ පුද්ගලයා කියලා කියන්නේ. ඔය තුනටම අහු වෙන්නේ නැති තව මොන හරි තියෙනවද දන්නේ නැහැ. අන්න මම දූරියම් කියනවා. දූරියම් කියපු ගමන් අන්න ශබ්දය නේද? කනට හිච්ච අරමුණක් ඒක. ඒතර කනේ තියෙන රූප කොටසක් හින්දා ඒක ඇහුනේ. ඒක හින්දා ඒක හේතුවෙන් අපේ හිතේ ඇතිවන්නා වූ දැන් මේ සබ්දේ හයියෙන් කිව්වොත් දුක් වේදනා තියෙනවා නේද? තාලෙට කිව්වොත් සැප වේදනා තියෙනවා. එහෙම නැතුව දැන් කියපු විදිහට කනට සැපත් නැහැ, දුකත් නැහැ නිකන් දුරියන් කිව්ව ගමන්. හිතට ප්‍රශ්නයක් තියෙනවා. මං හන්නේ හිතේ ඒක නෙවෙයි. හරිද? ඒ වගේ මේ දුරියන් කියලා කීම හින්දා ඒ ධූරියන් හඳුනා ගන්නවද නැද්ද? අන්න හඳුනා ගන්නවා. ධූරියන් හඳුනා ගන්නවා නේද? ඒක මොකද්ද? සංඥාව පුද්ගලෙක් ළඟ සිද්ධ වෙන දේ හැබැයි හඳුනා ගැනීමත් එක්ක ඒකට කැමැත්තක් හරි අකමැත්තක් හරි ප්‍රියභාවයක් අප්‍රියභාවයක් අන්න එහෙම එකක් වෙනවා. අන්න ඒ වෙන එකට කියනවා සංස්කාර කියලා චේතනා කියලා. හරි? එහෙනම් අන්න බලන්න චේතනාවන් හැදෙන තැනක් නැත්නම් සංස්කාර හැදෙන තැනක් තමයි පුද්ගලයෙක් කියලා කියන්නේ. හරි. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? එහෙනම් තව එකක් හම්බුණා අපිට. ඊට ඊට අමතරව අපේ තියෙනවා ඇසේ ඇති වෙන පෙනීමේ දැනීම. නේද? ඒක නැත්නම් පුද්ගලයෙක් නැහැ. කනේ ඇති වෙන ඇසීමේ දැනීම, නාසයේ ඇති වෙන ගඳ සුවඳේ දැනීම මාත්‍ර දැනෙනවා ඒක. දැනෙනවා කියන දැනීම මාත්‍ර එකක් ඒක නිසා උපදින සැප වේදනා දුක් වේදනා කියන්නේ වෙන එකක්. හරිද? දැන් බලන්න ඒක තේරුම් ගන්න පුළුවන් අපිට හොඳට. ඇහැ නිසා උපදින සැප වේදනා සැපයි. නේද? කන නිසා උපදින වේදනාව සැපයි. වේදනාව වැටෙන්නේ කොටස් තුනකට. හැබැයි දැනීම මාත්‍ර කියන්නේ පෙනීමේ දැනීම වෙනම එකක්. ඇසීමේ දැනීම වෙනම එකක්. ආග්‍රහණය දැනීම වෙනම එකක්. කයේ රස දැනීම වෙනම එකක්, සීතු උෂ්ණාදිය දැනීම වෙනම එකක්, ආදරය තරහ වගේ ඒවා දැනීම තව එකක්. හරි? එතකොට වෙන දැනීම කියලා කියන්නේ විඥාණයටයි. එහෙනම් විඥාණයයි වේදනාවයි දෙක හරියට පටල ගන්නවා කට්ටිය. මේ දෙක දෙකක්. නේද විඥානයේ සැප කතන්දරයක් නැහැ. හරි? එතකොට අන්න බලන්න කය විතරක් තියෙනවා ඒක තදින් හැපෙන හින්දා සුඛ සහගත කාය විඥානය, දුක් සහගත කාය විඥානය කියලා. එතකොට අර තියෙන දැනීම, සැප වේදනා, දුක් වේදනා, දුක් අසුඛ වේදනා කියන්නේ වේදනාවල වලට මේ දැනීම මාත්‍රයට කියන විඥානය කියලා. මේකට කියන සිත කියලා. හරි. ඔය ටික තමයි පුද්ගලයෙක් කියලා කියන්නේ. ඔය ටික එකතු වුණාම අපි කියනවා ඒ ඒ කෙනාගේ කයක් තියෙනවා. ඒ කයේ ඒ වගේ වේදනා හැදෙමින් තියෙනවා. ඒ කය සංඥා හදා ගන්නවා නේද? කය කියලා කියන්නේ මම එතන තියෙන සිද්ධියටයි. කය කියන්නේ රූපයට නෙමෙයි මේ ඔක්කොටම කිව්වේ. දැන් අපේ දරුවෙක් කියලා ගත්තාම ඔය ටිකම තියෙනවා. දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. දැන් ගන්නකො දරුවෙක් කියලා. දරුවා කියන්නේ ඔය පහෙන් කෝකටද? හරිද? අපි දරුවා කියලා කියනවා. දරුවා කියලා කියන්නේ ඔය පහෙන් කෝකටද? එයාගේ ශරීරයටද? ඒ ශරීරය ගත්තොත් එහෙම උඩ ඔළු උඩ ඉඳලා පාදාන්තය දක්වා කිසිම දෙයක් දන්නවද? කිසිම දෙයක් දන්නවද? එයාගේ කොණ්ඩේ දන්නවද? එයාගේ නමින් නියෝජනය කරනවා කියලා. එයාගේ හැම මොකුත් දන්නවද? එයාගේ මස් මොකුත් දන්නවද? නේද? දාඩිය මොකුත් දන්නවද? නැහැ. එහෙනම් මේ ශරීරය කියලා කියන්නේ පැහැදිලිවම ඕනම කෙනෙක්ගේ අපේ වුණත් එහෙමයි මේ ශරීරය කියලා ශරීරය මොනවත්වත් දන්නේ නැහැ. මොනවත්වත් දන්නේ නැහැ. අඩුම ගානේ මෙන්න මේ වගේ වෙලාවකටවත් දන්නේ නැහැ. දතක් කියනවා. දතක කියනකොට දතේ එකදු අංශුවක්වත් දන්නවද ක කියනවා කියලා. නෑ දතේ මේ තියෙන අස්ති එකක්වත් දන්නේ කා කියනවා කියලා ඒක එහෙම්ම. එහෙම දන්නවනේ ඒක නටන්න බෑ. මොකද ඒක දන්නේ නැහැ. එහෙනම් මේ ශරීරය අපි මේ දැඟලුවට නැටුවට මේ ශරීරය මොනවත්වත් මොනවත්වත් දන්නේ නැති එකක්. එහෙනම් මගේ දරුවා කියලා කියන්න පුළුවන් ද ශරීරයට? කෙනෙක්ගේ ශරීරයට විතරක් කියන්න පුළුවන් දරුවා කියලා. බෑ නේද? ඒ ශරීරය කියන්නේ එයාට අපි කියන එයාට අයිති ශරීරය කියලා. දරුවා කියන්නේ ශරීරය නෙවෙයි. එතකොට ඒ ශරීරයේ තැන් තැන් වල දැන් මට දැනෙනවා සැප වේදනා දුක් වේදනා ඇති වෙනවා කියන්නේ දැන් මේ සීතල දැනෙනවා උෂ්ණ දැනෙනවා එද වෙලාවකට රිදෙනවා අන්නේ රිදෙන දේවල්ද දරුවා කියන්නේ රිදෙන දේවල්ද දරුවගේ රිදෙනවනේ තැන් තැන් වල නේද ඒ කියන්නේ දුක් වේදනා ඇති වෙනවා සැප වේදනා ඇති වෙනවා අන්නේ සැප වේදනා දුක් වේදනා වලට දරුවා කියලා කියන්න පුළුවන්ද පුළුවන්ද බෑ ඒව මොකුත් දන්නේ නැහැ ඔහි ඇති වෙලා නැති වෙලා යන එක. නේද? එතකොට දැන් සංඥාව ගන්න එයා පාරේ යනකොට එයාට සැරින් සැරේ එක එක සංඥා එනවා. මටත් පුළුවන් එයාගේ සංඥා වෙනස් කරන්න. දැන් මට පුළුවන් ওই පැත්තේ සංඥා ටික ඔක්කොම සැරෙන් සැරේ එක එක විදිහට හදන්න. මේ බලන්න. පේර, අන්නාසි, අඹ, දියුල් කියනකොට මොකද වෙන්නේ? සංඥා ඇති වෙනවා. නේද? ඒක ඔය පැත්තට අයිති එකක්ද? අපිට අයිති එකක්ද ඒක? නෑ. බාහිර පරිසරය අරමුණු ගන්නකොට නොයෙකුත් සංඥා ඇති වෙනවා. ඒක මොකද්ද? ක්‍රියාවලියක්. නේද? ඒක සිද්ධ වෙන සිද්ධියක්. ඒත් මගේ දරුවා ළඟත් ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙනවා. ඒකට කියන්න පුළුවන් දරුවා කියලා? ඒ වැඩ පිළිවෙලට කියන්න පුළුවන් දරුවා කියලා? බෑ. නේද? හරි. ඊළඟට දැන් මම දන්නවා හොඳටම මේ ඉන්නකොට මට තරහ යනවා. නේද? කැම දැක්කම විචුකමක් ඇති වෙනවා. එක්ක එපා වෙනවා කැම දැක්කම. නැත්නම් ආදරය ඇති වෙනවා. මසුරුකම් ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. නේද? ඒවා ඇති වෙලා මොකද වෙන්නේ? ටිකකින් නැති වෙලා යනවා. නේ? ඒවා මට ඕන හැටියට තියාගන්න පුළුවන්ද? බැහැ. මේ වතාවේ තරහ ගියාම ඊළඟ වතාවේ තරහ යන්නේ ඊට වැඩිය වෙනස් විදිහකට නේද? ඒතර හැමදේම ඒ ඒ ඒ කියන සංස්කාර කියන හැම වෙලෙම මගේ තුල නම් හැම වෙලෙම වෙනස් වෙනවා. ඒව එකක්වත් එක දිගට තියෙනවද? නෑ. නේද? මට ඕන හැටියට හැදෙනවද? නෑ. කොයි වෙලාවෙ හැදෙනවද කියලා තීරණයක් ගන්න පුළුවන්ද? බෑ. නේද? හැදිච්ච ඒවා මට මේ වෙලාවේ මම නවත්ත ගන්නවා කියලා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක ඒක සිද්ධ වෙන ක්‍රියාවද්ද නැද්ද මට අයිති නැති නේද? එහෙනම් මගේ දරුවා ළඟත් ඒ වගේමද නැද්ද? එහෙනම් එයාගේ හිත තුල සැරෙන් සැරේ සකස් වෙන ආදරයට, ඊර්ෂියාවට, ක්‍රෝධයට, වෛරයට, කෑම ගැන තියෙන හැඟීමට හරිද? අන්න ඒ හැඟීම් ටිකට දරුවා කියලා කියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. බෑ මොකද ඒක ඔක්කොම වෙනස් වෙලා යනවා. හැම වෙලේම වෙනස් වෙනවා වගේ. එහෙනම් ඒකට බෑ. මේ අන්තිමට තුනේ විඥානය විඥානය කියන්නේ පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම නේද? දැන් මටත් තියෙන පෙනීමේ දැනීමක්, ඇසීමේ දැනීමක් සහ ආග්‍රහණීය දැනීමක්. ඒව කොහොමද දන්නේ? මං කැමති දේවල්, අකමැති දේවල් ඔක්කොම හැරෙනමට නේද? මට නවත්තන්න පුළුවන්ද? බෑ. මට නවත්තන්න පුළුවන් නම් මං අකමැති දේවල් නේද? ඇහෙන්න දෙන්නේ නැතුව කැමති දේවල් විතරක් ඇහෙන් දැරලා නිකන් ඉන්නවා. වෙලාවකට දුර පේන්නේ නැතුව යනවා. ළඟ පේන්නේ නැතුව යනවා. බොඳ වෙලා පේන්න පටන් ගන්නවා. ඒ වගේ පෙනීමේ, දැනීමේ නේද? එක එක එක පෙනීමේ, ඇසීමේ ආදී ඉන්ද්‍රියන් වල දැනීම් මාත්‍රයන් තියෙනවා. ඒවා මගේ ළඟ මට හොඳට තේරෙනවා. ඒවා හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? ඒවා මට ඕන හැටියට වෙනවද? නෑ. එහෙනම් දරුවටත් එහෙමද නැද්ද? එයාගේ පෙනීමේ දැනීමට, ඇසීමේ දැනීමට, විඳීමේ දැනීමට දරුවා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් එයාගේ රූපයට දරුවා කියන්න බෑ. වේදනාවල් වලට දරුවා කියන්න බෑ. සංඥාවලට දරුවා කියන්න බෑ. සංස්කාරයට දරුවා කියන්න බෑ. විඥාණයට දරුවා කියන්න බෑ. දැන් මොකෙට දරුවා කියන්නේ? දැන් අපි කොයි කෑල්ලටද දරුවා කියලා ආමන්ත්‍රණය කරන්නේ? කොයි කෑල්ලද? මොකද කියන්නේ? නේද දරු කීප දෙනෙක් ඉන්නවා ඒ දිහා බලලවත් තීරණයක් ගමු. නේද? ආමුදු දරුවෝ නැති කරන්න දෙන්නේ අපිට. නේද? නෑ මෙන්න මේ සංකල්පයයි හදාගන්න ඕනේ. හරිද? අපිට ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ මොකක්ද? හේතු නිසා සකස් වෙන ක්‍රියාවලිය විතරයි. හේතු නිසා සකස් වෙන ක්‍රියාවලියක් විතරයි. ඒ ක්‍රියාවලියටයි අපි මේ නන්දාගෙන කටයුතු කරන්නේ. ඒ ක්‍රියාවලිය අපිට ඕන විදිහට වෙන එකකුත් නෙවෙයි. ඒක කොයි පැත්තට ගහගෙන යන එකක්ද කියලා කියන්න බෑ. නිබඳව වෙනසකට භාජනය වෙන එක. හරිද? අන්නේ ක්‍රියාවලිය ඔක්කොම අපිට ඝණයක් විදිහට දැනෙනවා. ඒ ක්‍රියාවලිය ගැලීමක්. හරි රූපය නිබඳව බලනද නේද? සියයෙන් අපි දරුවෙක් කියලා ගමු. දරුවාගේ උපන් දවසේ ඉඳලා එයාගේ හැම මෙරි මෙරි මෙරි මෙරි නේද? හැම්බරි හැම්බරි යනවා අපි හැමදාම මේක සුද්ධ කරාද නැද්ද? නැට එයාට ඇයි අපි උත්තර ආහාර දෙන්න වෙලා තියෙන්නේ? නැවත නැවත නැවත නැවත එයාගේ ශරීරය සකස් වෙන්නේ ආහාරයෙන්. නේද? කොච්චර ආහාර දුන්නත් නේද? කලුවට ඉපදිච්ච කෙනෙක් සුදු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් එයාගේ ශරීරයේ ස්වභාවය නේද? සමහර අය ඉන්නවා කුරුල්ලෙක් වගේ කන්නේ තඩියට මහත් වෙනවා. සමහර අය ඉන්නවා නේද? ඇතිතරම් කරන අපි කියනවා වෙලාවකට නේද බඩේ මොකෙක් හරි ඉන්නවත් දන්නේ නැහැ කොහොමද කනක මේ ළමයා මහත් වෙන්නෙම නැහැ කියලා. ඒ වගේ ඇයි මේ එහෙනම් තව ඒකට බලපාන තව කාරණාවක් තියෙනවා ශරීරයේ හැදෙන එකට කර්මය. හරි? ඒක පැත්තකින් ආහාරය අනිත් පැත්තේ කර්මය. ඒ වගේම තමයි මේ රූපය එක පාරටම වෙනස් වෙන ගතියක් තියෙනවා. දැන් අපේ මූණ එහෙම බලන් අරගෙන නේද? මූණ ගත්තාම තරහා ගිය ගමන් මූණ කොච්චර වෙනස් වෙනවද? සාන්ත වෙනකොට කොච්චර වෙනස්ද? මම හැමදාම කියන්නේ අපි තෝ ක්ලේ වලින් මූණක් හදලා තියෙනවා කියලා හිනා මූණක්. හරිද? අපි හදපෙන්නට කියන ඕක අඬන මූණක් කරන්න කියලා. හැර අඩුම ගානේ විනාඩි 10ක්වත් ඇයි. නේද? නමුත් අපේ මේ මස් පිරි වලට පණ නැහැ. ඒ එයා දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ. තරහ ගියාද කියලා දන්නවද? හැම දන්නව තරහ ගියාද කියලා? තොල් කට දන්නවත් තරහ ගියද කියලා නැහැ. හැබැයි හිතේ තරහ ගිය ගමන් මොකද වෙන්නේ මේක? එක පාටම නේද? වෙනස් කරගන්නවා. කොච්චර වෙනස් වීමක් කරනද එහෙනම් මේ සිත කියන එක, සිතුවිලි කියන එක මේ රූපයට කොච්චර බලපෑමක් කරනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම කියන්නේ තියෙනවා. එහෙනම් ශරීරයට ඍජුවම බලපානවා සිත. දැන් මොනවාද? කර්මය, ආහාර, සිත. හරි. දැන් මෙහි ඉඳන් ලංකාවට ගිය ගම මෙහි ලංකාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා මෙහි ඉඳන් ලංකාවට ගියාම ලංකාවේ කට්ටිය මොකද කියන්නේ මෙයාට? අපි නම් ඒව කියන්නේ නැහැ මොකද අපි කුඩි කාලේ ඉන්නේ. මාස 6ක් 7ක් ඉඳලා ගියාට පස්සේ මොකද කියන්නේ? ඕ පින්පාට වෙලා කියනවා. හරිද? ඒ පින්පාට කියන්නේ කර්මයෙන් වුණා කියලා කට්ටියගේ හිතේ. ඒකයි ඒකයි පින්පාට කියන්නේ කර්මය හොඳ වෙලා කියලා කියන්නේ. හැබැයි ගිහිලා ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පින්පාට අර තිබ්බ පාටටම යනවා ඇසරයක්. එහෙනම් ඍතුව ඍජුවම බලපාන අපේ මේ ශරීරය. කර්මය, චිත්තය, ඍතුව, ආහාර කියන හතර මේ ශරීරයේ හැඩතල තීරණය කරන්නේ. මන් නෙවෙයි. දරුවත් නෙවෙයි. හරි? එහෙනම් ඔන්න ඔය ටික හේතු වෙලා මේ ශරීරයක හැඩතල නිර්මාණය වෙනවා. කර්ම චිත්ත ඍතු ආහාර කියලා. හරි? එතකොට අන්න එහෙම එකක් මිසක්කා මේ ශරීරයකට කවදාහක්වත් අපිට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. ඒකට අපිට දරුවා කියලා කියන්නත් බෑ, මම කියලා කියන්නත් බෑ. ඒක එක්තරා වැඩපිළිවෙලක් ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය බලන්න අද ඉඳන් හෙට වෙනකොට ඔය කර්මයේ ලොකු වෙනසක් වුණොත් මොකද වෙන්නේ? එක්ක පිච්චෙනවා අපිව. හරි. එක්ක කැඩලා අතපයක් මේ ගිහිල්ලා කොහේ හරි වැදිලා මූණ සම්පූර්ණයෙන් හැඩය වෙනස් වෙනවා. හරි. එක ලොකු අසනීපයක් වෙලා හෙල්ලෙනවා වගේ වෙනවා. අන්තභාගයක් හැදෙනවා. අන්තභාගයක් කියන්නේ අදනා එකපාරටම කොච්චර ලොකු වෙනසක් වෙනවද ශරීරයේ හැඩවල? නේද? ඉතින් අන්න එහෙම ලොකු වෙනසක් වෙනවා කර්මයේ වෙනසක් වුණා. ඊළඟ සිත වෙනස් වුණාමත් ලොකු වෙනසක් වුණාම මූණ එල්ලෙනවා. හොඳටම කාලයක් හැදෙන්නේ අන්න ඒ වගේ දෛනිකව ගත්තොත් ලොකු වෙනසක් මේක වෙන්නේ නැහැ. පහන් දැල්ලක් උපමාවට ගන්නේ පහන් දැල්ලක් එක හැඩයකට පියාගන්න නම් පහන් දැල්ලට හේතු වෙන කාරණා හතරක් තියෙනවා. එකක් තමයි ඒ අවට තියෙන උෂ්ණත්වය, අනිත් එක තමයි තිරේ, අනිත් එක තමයි තෙල්, අනිත් එක තමයි වාතය. නේද? එතකොට මේ හතර නිත්‍ය කරොත් පහන් දැල්ල එක ගානට පියාගන්න පුළුවන් වෙනවා. නමුත් පහන් දැල්ලක් ගත්තාම පොඩි පොඩි වෙනස්කම් වුණාට වාතය හැමනේව ඒක එක්තරා හැඩයක් පවත් ගන්නවා. නේද? පහන් දැල්ලක් ගත්තාම එක්තරා හැඩයක් පවත් ගන්නවා. අන්න බලන්න. අන්න වගේ මේ හතර එක්තරා ගානකට තියෙන හින්දා අපේ ශරීරවලට එක්තරා හැඩයක් තියෙන නැවත නැවත නිර්මාණය වෙනවා. ඒ හැඩේ ඒකට කියනවා රූප පරම්පරාව කියලා. පරම්පරාව කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. පරම්පරාවක් අපි දන්නවා. ඔන්න අපි හිතවනවා මුණුපුරෙකුයි පුතෙකුයි තාත්තෙකුයි සීයෙකුයි. හරිද? එකම પરම්පරාවේ 100යි පුතයි 100යි තාත්තයි මුණුපුරයි පුතයි මුණුපුරයි එකට හිටවනවා. හිටවලා ඇත්තටම බලපුවාම මේ හතර දෙනා එක්ක හිනහ වෙනකොට හරි එක්ක හැඩේ හරි පාටේ හරි මොකක් හරි නිකම් પરම්පරා ලක්ෂණ තියෙනවද නැද්ද? සාමාන්‍යයෙන්. අන්නේ પરම්පරා ලක්ෂණ අන්නේ ඒ වගේ අපේ මේ හැම වෙලෙම දිර දිර යන දිර දිර යන මේ ශරීරය නැවත රූප කලාප හදනවා. ඒ හදන ඒ වගේ පරණ પરම්පරා ලක්ෂණ තියෙන්නේ. ඇයි? අන්නර හතර සමාන විදිහට යම් සමාන විදිහට දෙහිඳ. ඒකින්ද අපේ රූපයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ ටික ටික. ඒ කියන්නේ පේන රූපේ හරි රූප කලාපවලනේ පේන රූපයේ වෙනස් වීම හැඩතල වෙනස් වීම සිද්ධ වෙන්නේ ටික ටික ටික ටික අන්න ඒ වගේ ඒකට කියනවා සම්පතියක් කියලා. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන එකට කියනවා සම්තතියක් කියලා සම්තතිය කියන්නේ ගැලීමක් කියන එක ෆ්ලෝ එකක් කියන එක එතකොට මෙන්න මේ ගලන ගතිය එක්තරා සමාන හැඩයක් කොයි වගේද දුම් හිඳල්ල වගේ හරිද මම එහෙම කියන්නේ ඒක ලේසි තේරුම් ගන්න සම්තතිය කියන එක දුම් හිඳ ඇල්ල එක්තරා හැඩයක් තියාගන්නවා නේද මොකද්ද තියාගන්න හැඩේ ඇයි එහෙම එකක් තියෙන්නේ නේද බලන්න සැරින් සැරේ වතුර වැඩි වෙනවා සැරින් සැරේ වතුර අඩු වෙනවා නේද අපිත් වෙලාවකට මහත් වෙනවා කෙට්ටු වෙනවා නේද? ඒ වුණාට හැඩයක් තියෙනවා. අර ඒකට හේතු වෙන භෞතික පරිසරය එක වගේ හින්දා. නේද? අර මෙහෙම හැඩලා තියෙන ගලක් තියෙනවා. ඕකේ වැදලා කොණ්ඩේ වගේ විසිරෙන වතුර ටික. හැබැයි හැම වතුරංශුවක්ම එකක් පල්ලෙහාට යනකොට අනිත් එක එතෙන්ට යනවා. ඒක පල්ලෙහාට යනකොට උඩ එක මෙතෙන්ට යනවා. ඒ වගේ ඒ වගේ එන හින්දා අපි ඒකට කියනවා සංතතියක් කියලා. හරිද? එහෙනම් අපේ ජීවිතයේ මේ ශරීරය කියන්නේ රූප සංතතියක්. මේ රූප සංතතිය අපි වරද්ද ගන්නවා ඒක වරද්දගෙන අපි හිතනවා එක දිගට තියෙන එකක් කියලා. හරි? අන්න ඒකට කියනවා සංතති ඝණය කියලා. හරිද? ඒ කියන්නේ මේ ගැලීම අපිට පේන්නේ මොකක් වගේද? ඈත ඉඳන් දියල්ල දිහා බැලුවොත් හෙල්ලෙනවා පේන්නේ නැහැ නේද? ඉරක් වගේ පේන්නේ. අන්න ඒ වගේ තමයි මේ රූපය අපිට පේන්නේ සංතති ඝණයක් විදිහට. ඒ කියන්නේ මේ සංතතිය පේන්නේ ඝණයක් විදිහට. අන්නේ ගණයට අපි කියනවා ළමයාගේ ශරීරය කියලා. මගේ ශරීරය කියලා කියනවා. හරි? එතකොට මේක කවදා හරි අපිට තේරුම් ගන්න ඕනේ. අපිට ඕන හැටියට තියාගන්න බැරි, අපිට අයිති කරගන්න බැරි, නිබඳව වෙනසකට භාජනය වෙන, නිබඳව ගැලීමකට ගැලීමක් විදිහට තියෙන, ඒ ගැලීමත් මට ඕන හැටියට තියාගන්න බැරි සම්පතියක් අතර තියෙනවා. ඒ සම්පතියට අපි නන්දාලා. හරිද? හරියට මේක මොකක් වගේද? ගඟක් ගලනකොට තැන් තැන් වල සුළි හැදෙනවා. දැකලා තියෙනව නේද? ඒ සුළි සමහර ඒවා ලොකුයි, සමහර ඒවා පොඩි, සමහර ඒවා ගොඩක් පෙන තියෙනවා නේද? අන්න ඒ සුළි යම් කිසි කාලයක් එකම එකම තැනේ සුළිය තියාගන්නවද නැද්ද යම් කිසි කාලයක් නේද? ඊට පස්සේ වතුර ප්‍රමාණය වැඩි වුණොත් හරි අඩු වුණොත් හරි ඒව නැති වෙලා යනවා. අන්න ඒ වගේ සුළි තමයි මේ අපි. හරිද? නොයෙකුත් හේතු නිසා සකස් වෙන ඉතින් අපි ඒ සුළි අල්ලගෙන නම් දානවා කියලා හිතන්නකෝ. හරි ඒකලා කියන ආන් අර සුලියට මං අහවල් නම දැම්මා. හරිද? දැන් ඒ සුලිය දිහා මම බලාගෙන ඉන්න බලාගෙන ඉන්න කියන අහවල් නම දාලා තියෙන්නේ. ඒ සුලිය අතුරු දහන් වුණා කියනවා. අපිත් කියලා දැන් අහවල් අතුරු දහන් වුණා. දැන් වෙච්ච දෙයක් වෙච්ච දෙයක් නෑ මොනවා වුණත් දන්නේ නෑ. දැන් එයාගේ ශරීරය තියාගන්න බෑ. මට ගේ ඇතුලේ තියාගන්න පුළුවන් මලමිනිය. දවස් දෙකයි තුනයි ඒකත් අතුරු දහන් වෙනවා. එතන සුලිය කරකීම් ඉවරයි. ඒ වගේ කාරණා සහිතව සිද්ධ වෙන සිද්ධියක් ඒක අපිට අදාළ නැහැ. අපි ඒකට තමයි මේ නමක් දාගෙන තියෙන්නේ. හරිද? ඔය කය ගැන කතා කරේ වේදනාව කියන්නේ එහෙම්මමයි. හරිද? ඒකත් ඒ වගේම එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ හැදෙන එකක්. ඒක අපිට හොඳටම දැනෙනවා නේද? ඒක අපිට හොඳටම දැනෙනවා. ඒකේ පුදුමයක් තියෙනවා මේ බලන්න පොඩ්ඩක්. වේදනාව කියන එක ගැන අපි චුට්ටක් කතා කරගෙන යමු. ඊට පස්සේ මේක වෙන් කරගන්න හැටි ගැන මම කියන්නම්. වේදනා කියන ඒවා ගත්තහම මේ දැන් මං කිව්වට පස්සේ හුස්ම දැනෙනව නේද? දැන් මං කිව්වට පස්සේ ඇස පිය හැලෙන එක දැනෙනව නේද? මෙච්චර වෙලා දැනුණාද? නෑ දැනුන්නේ නෑ. හුස්ම ගන්න එක දැනුන්නේ නෑ. මං අහන මේ මෙහෙම මෙච්චර වෙලා ඕක ගැන අපි අර්ථ දැක්වුවොත් මෙච්චර වෙලා හුස්ම ගන්න එක තිබ්බා හුස්මේ දැනීම තිබුණා දැනුනේ නෑද ඇතිපියහැදීමේ දැනීම තිබුණා දැනුනේ නෑද තිබුණේම නෑද තිබුණා තිබුණා දැනුනේ නෑ නේද ඒ කියන්නේ දැනීම තිබ්බා දැනුනේ නෑ කියලා කවුරු හරි එක්කෙනෙක් හරි කියනවා නම් දැනීම තිබුණා හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණා දැනුනේ නෑ කියලා කාට හරි හිතෙනවා නම් බලන්න වාක්‍ය හරියද කියලා දැනීම තිබුණා දැනුනේ නෑ කියන එක හරියද දැනීම තිබ්බනම් දැනෙන්න ඕන. දැනෙන්නේ නැති දැනීමක් තියෙන්න පුළුවන්. නේද? දැනීම නැති දැනීමක් තියෙන්න පුළුවන්ද? නේද? හරි ලංකාවේ දේශපාලනය වගේ. නේද? ඒ වගේ එකක් තමයි ඔය. නේද? මේ මේ නැති දෙයට තියෙනවා කියලා කියනවා වගේ එකක්. එහෙමනම් ඔන්න බලන්න. එහෙනම් දැනීම තියෙනවා දැනුනේ නැහැ කියලා කියන්න බෑ අපිට. අන්න ඒ වගේ එහෙනම් මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබ්බේ නැහැ. ඒක හැදුන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ සන්තතියක් කියලා. සන්තතිය ගණයක් කියලා නේද? අපි හිතාගෙන ඉන්නේ එක තැනක මගේ කකුලේ ඒ වේදනාව තියෙන එක දිගට තියෙනවා කියලා. හරියට බලන්න පින්නත් නේ හරියටම බැලුවොත්. හරි? ඔය එකට හිත තියාගෙන ඉඳලා හරියට බැලුවොත් තේරෙනවා. එකවර තැන් දෙකක් අපිට දැනෙන්නේ හරි. එකවර තැන් දෙකක් දැනෙන්නේ එකට ඇත්තටම හරියටම අපේ සිත යොමු කරන්න පුළුවන් නම් තේරෙනවා තේකක් බොනකොට රසය දැනෙනකොට රස දැනෙන්නේ නැහැ. රස දැනෙනකොට රස දැනෙන්නේ අපි දැනග හිටියේ නෑ මේවා. හරිද? ඒ වගේ එක වෙලාවකට එක තැන් තැන් වල තැන් තැන් වල පනින වේදනාව වගේ තමයි ඔය ශරීරේ පුරාවට තියෙන්නේ. තැන් තැන් වල තැන් තැන් වල පනිනවා ඒවා. මේ තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. හැබැයි කකුලක එක දිගට තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒ වෙලාවට අපි හොඳට හිතේම කළ බැලුවොත් වෙලාවකට ඉදි කට්ටෙන් ආයෙන වගේ ගොඩක් වැඩි වෙනවා. වෙලාවකට ඊළඟ එකට වැඩි අඩුයි, ඊළඟ එකට වැඩි වැඩි, ආය අඩුයි, ආය නැත්තරම නෑ වගේ. මේ වෙලාවේ කොහේ හරි සද්දකට හිත ගියොත් මේක නෑ. ඒක දන්නේ අපි. හරි මේක නෑ පැහැදිලිවම ඒක හැදෙන්නේ නෑ. හරිද? ඇයි වේදනාව හැදෙන්නේ? කාරණා කීපයක් එකතු වෙලා ඒකට සිත එතෙන්ට යෙදෙන්න ඕන වේදනාව හැදෙන්න එහෙනම් හැදෙන්නේ නැත්නම් යනවා. හරි. එහෙනම් වේදනාව කියලා කියන්නේ ඔන්න ඔය වගේ සම්පතියක්. ගැලීමක් එතකොට ඔය වගේම තමයි කාරණා ඇතුළ. එතකොට මේ මේ වේදනාව හැදෙන්න තියෙන්න ඕන මොනවද? ආයතන දෙකක් විඥානය. හරි. ඒ කියන්නේ ඇහැට නම් ඇහත් රූපයක් තියෙන්න ඕනේ. ඒ දෙකේ ගැටීමෙන් විඥානය උපදින්න තුනේම එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය වේදනාව. ඒ ස්පර්ශය තුන විතර වේදනාව ඇති වෙන්නේ. ඔය තුන ආවොත් තමයි මොකක් හරි සැප වේදනාවක් දුක් වේදනාවක් අදුකසුක වේදනාවක් ඉන්ද්‍රියක හැදෙන්නේ. එක ඉන්ද්‍රිය දෙකක එකවර හැදෙන්නේ නැහැ. ඒකින මේ ශරීරය ගත්තොත් පැන පැන පැන පැන පැන පැන තියෙන වේදනාවක් ඒක. එතකොට මෙන්න මේවා අපි මේ මෙහෙම අහගන්න ඕනේ ඉතින්ලා. හරිද? සංඥා සංකාර කියන දෙකම එකට ගත්තාම කියනවා ධම්ම කියලා. හරි? අපි සංඥා සංකාර ගැන කතා කරා. ඒවට කියනවා ධම්ම සිතේ ඇතිවෙන සිතුවිලි. විඥානය ගත්තාම ඒ කියන්නේ අපි විඥානය කියනවා චිත්ත කියලා. හරි. එහෙනම් බලන්න අපේ ජීවිතය අවබෝධ කරගන්න නම් මේ මේ හතර අවබෝධ කරගන්න ඕන. මොනවද? කය, වේදනා, සිත, හා සංඥා සංකාර කියන සිතුවිලි. කය, වේදනා, සිත සහ සිතුවිලි කියන එක. හරි? එතකොට මේ හතරේ මේ හතරේ නැත්නම් එතන ධම්ම කියලා කියන්නේ සිතුවිලි කියේ මම සංඥා සංකාර දෙකටම. මේ හතරේ ඇත්ත తත්වය කවදා හරි මම අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒ ඇත්ත తත්වය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දේශනා කළා කියලා. හරි? ඔය අපි යන්තම් යන්තම් චුට්ට චුට්ට කතා කරපු කයේ ඇත්ත తත්වය දැන ගැනීම සඳහා තියෙනවා මොකද්ද? ඒක ගවේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ කයෙහි සත්‍ය తত্ত্বය ගවේෂණය කරමින් මම ඉස්සලා මගේ පැත්තෙන් සත්‍ය తত্ত্বය ගවේෂණය කරමින් වාසය කරන්න ඕනේ. ඒකට කියනවා අන්න හරි. කයෙහි කය අනුව දැකීම කියන්නේ කයෙහි ඇත්ත తত্ত্বය අනුව සමන්ගේ සිත යදී මේකට කියනවා කායානුපස්සනා කියලා. වේදනාවේ ඇත්ත తত্ত্বය මගේ මනසට අවබෝධ කරගන්න ඒ සඳහා බැලිය යුතු ආකාරයක් තියෙනවා. ඒකට කියනවා වේදනානුපස්සනා කියලා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. එහෙනම් සතර සතිපට්ඨානය කියන්නේ කාගේ කවුරු ගැන කතා කරන එකක්ද? මං ගැන තියෙන එකක්. මගේ ක්‍රියාවලිය ගැන තියෙන්නේ. මගේ ක්‍රියාවලියේ தත්ත්‍ය தත්ත්‍ය අවබෝධ කරගන්න කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා. හරි. මේ ජීවිතේ ජීවත් කරනකොට ඕවා දැනගන්න ඕනේ 70 80 පෙන්නට පස්සේද